රාජකීය පඬිත ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය පුවක්ගහහිනේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනාත්ථාය සංවත්තති තී යත ඉදං චිත්තං චිත්තං භික්කවේ අදන්තං මහතෝ අනාත්ථ සද්ධාය සංවත්තති සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා අපට નિયમિતව ඇත්තේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේට අදත් අදන්ත වර්ගය මේ දේශනාවෙන් කියවෙන්නේ අපේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනි මෙන්න මේ ආකාරයට ලිහිල් තේරුම වශයෙන් මහණෙනි යමක් මෙසේ නොදැමුනේ මහත් වූ අනර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අන් එක ධර්මයකුදු මම බුදු ඇසින් නොදකිමි. මහණෙනි නොදැමුණු සිත මහත් වූ අනර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අං එක ධර්මයකුදු මම බුදු ඇසින් නොදකිමි. මහණෙනි නොදැමුණු සිත මහත් වූ අනර්ථය පිණිස පවත්නේය. මෙන්න මේ විදිහට අපේ ධර්ම දේශනාවේ මාත්‍රුකා වශයෙන් ඉදිරිපත් කළ පාඨයේහි සිංහල අර්ථය ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ අපේ සිතේ ක්‍රියාකාරීත්වයේ නොඑක් පැති පිළිබඳව අපට කල්පනා කරනකොට එක පැත්තක් තමයි සිතේ තියෙන අදන්ත බව. අදන්ත බව කියලා කිව්වේ නොදැමුණු බව. ඒ වගේම සිතේ තියෙන තවත් පැත්තක් තමයි දැමුණු බව ඒකට අපි කියනවා දමණය වූ සිත කියලා. මෙන්න මේ අද ධර්ම දේශනාවේ මාත්‍රිකා පාඨයේ මුල් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතග්ජන මිනිසයන් වශයෙන් අපේ සිත්වල ඇති වෙලා තියෙන ඒ සිතුවිලි දෙපාර්ශ්වයේ පිළිබඳවම කාල වේලාවේ හැටියට කෙටියෙන් හෝ විස්තරයක් කරලා දෙන්න. සිතේ ක්‍රියාකාරීත්වයේ අනෙක් පැත්ත দমনය වීම එය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහත් අර්ථය පිණිස පවත්නා බවක්. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා පින්නතුනේ සිත দমনයේ නොවූ විට ඒ සිත පිළිබඳව Tamanටත් අනුන්ටත් අයහපත පිණිස පවතිනවා කියන එක ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. මේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතිනි ගෝපිත වූ සිත කියන වචනය. ගෝපිත වූ සිත මහත් වූ අනර්ථය පිණිස පවතින. මෙහිදී අගෝපිත යනුවෙන් සඳහන් කරලා තියෙනවා තවත් වචනයක් ඒ අගෝපිත සිත කියලා කියන්නේ ගෝපිත සිතේ අනෙක් පැත්ත. අගෝපිත කියලා කියන්නේ දමනය නොකල එහෙමත් නැත්නම් පාලනය නොකල සිත කියන එක. අපේ පින්නතුන්ට මේ ගෝපිත අගෝපිත කියන වචන පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අද විවහාරයේ මේ වචන ඊතරම් භාවිතා වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ ගෝපිත කියන වචනේ තෙරුම අපිව ආරක්ෂා කරන්නා වූ කියන එක ඒ වගේම අගෝපිත කියන එකේ තේරුම ආරක්ෂා නොකරන කියන එක වතෙන් සඳහන් කරන්න පුළුවන් අපේ හිත හරියට ගොපල්ලෙක් හරක් දක්කගෙන යනවනම් කෙවිතකින් තලතල පාලනයක් කරගෙන අන්න ඒ වගේ එකක් තමයි අපේ හිතේ ක්‍රියාකාරීත්වය ඒ නිසා ගොපල්ලා හරක් පාලනය කරගෙන යම් ආකාරයකට පාර දිගේ Tamanට අවශ්‍ය තැනකට හරක් දක්කගෙන යනවාද ඒ විදිහටම මිනිස්සයෝ Tamanගේ හිතත් පාලනය කරගෙන Tamanට අවශ්‍ය විදිහට හිතෙන් වැඩ ගන්නට අවශ්‍ය වෙනවා. සමහර විට හිත දැමුනේ නැත්තම් අර නොදැමුණු හරක් රංචුවක් දක්කගෙන යන ගොපල්ලට දැඩි වෙහෙසටපත් වෙන්න වෙනවා. ඒ වගේ මේ හරක්ගෙන් පාර යන මිනිස්සෙයින්ට යාන වාහනවලට ගහකොළට නොඑක් දෙයට කරදර වෙන්නට පුළුවන්. ඒ වගේම ගෝපනය කරනොගත්ත නැත්නම් ආරක්ෂා නොකරගත්ත හිතත් මිනිස්සෙයින්ට පුජ්‍යලිය ජීවත් වෙන පරිසරයට අනුව කරදරයක් බාධකයක් හිරිහැරයක් වෙන්නත් පුළුවන් මෙන්න නිසා අපි මේ හිතේ ක්‍රියාකාරීත්වයේ දෙපාර්ශ්වය පිළිබඳවම අපේ ධර්ම දේශනාවේදී අද අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙනවා පින්නතුනේ මේ සූත්‍ර පාඨයේම තවත් වචනයක් තියෙනවා අසංවුත සිත කියලා අසංවුත සිත කියන වචනය මේ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ එය මහත් අනර්ථයට හේතු වෙන එකක් නිසා අසංඋත කියන්නේ සංවර කර නොගත්ත හිත කියන එකයි ඒකේ තේරුම. සංඋතං චිත්තං මහතෝ අත්ථාය සංවත්තති කියන ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනා සූත්‍ර පාඨයේදී සඳහන් කරනවා සංවර කරගත්ත හිත ලෝකයාටත් තමන්ටත් යහපත පිණිස හේතු වෙන ආකාරය පිළිබඳව. මේ සූත්‍රයට අනුව සිත දමණය කරගන්න ඕන අංශ කීපයක් පිළිබඳව සඳහන් වෙනවා. දන්ත කියලා වචනයක් ප්‍රකාශ වෙනවා. ගුත්ත කියලා වචනයක් සඳහන් වෙනවා. රක්ඛිත කියලා වචනයක් සඳහන් වෙනවා. සංවුත කියලා වචනයක් සඳහන් වෙනවා. සම්බාන පින්නතුනේ මේ වචන හතර තමයි මේ සූත්‍රයේ පුරාම ධර්ම කරුණෝ විස්තර කරන්නට අපේ අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කරුණ. දන්ත කියලා කියන්නේ දමණය වූ කියන තේරුම. ගුත්ත කියලා කියන්නේ ගෝපනේ නැත්තම් පාලනය කරන කියන තේරුම. රක්ෂිත කියලා කියන්නේ යම් පාලනයක් වගේම සිතක තියෙන්නට ඕන ආරක්ෂාවක්. සිතක ආරක්ෂාවක් නැති වුණොත් ඒ පුජ්‍යලයාගේ හිත නොමග යන්නට පුළුවන්. ඒ වගේම සංඋත කියලා සඳහන් කරන්නේ පින්නතුනේ සංරක්ෂණය වෙන්නට ඕන යම් කෙනෙක්ගේ හිතක්. ස්වාභාවික පරිසරයේ දිහා බැලුවමත් මේ බඳු ලක්ෂණ අපිට දකින්නට ලැබෙනවා හිත විතරක් නෙමෙයි නොඑක් අවස්ථාවන නොඑක් වස්තුන් පිළිබඳ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍රයේදී පින්නතුනේ සිත තරං দমনය නොකල වස්තුවක් ලෝකයාට Tamanta අනර්ථයේ පිංස තවත් පවතින්නේ නැහැ කියලා මගේ බුදු ඇසින් මම තවත් දැකලා නැහැ කිය. ඒ නිසා මුළු ලෝකේ තියෙන සියලු වස්තුන්ට වඩා හිත කියන වස්තුව দমনය කර ගැනීම පිළිබඳවයි මේ ධර්ම දේශනාවේදී අපි මූලික වශයෙන්ම අදහස් කරන්නට ඕන. ඒ দমনය කරගැනීමේ අංශ හතරක් දන්ත, ගුත්ත, රක්ඛිත, සංඋත කියන පදවලින් විස්තර කෙරෙනවා. එනතර බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ දෙක තමයි සම්මුති දේශනා ක්‍රමය පරමත්ථ දේශනා ක්‍රමය කියලා සඳහන් වෙන්නේ. සම්මුති දේශනා වශයෙන් සලකන්නේ සත්ව පුජ්‍යල ස්ත්‍රී පුරුෂ දේව බ්‍රහ්ම වෘක්ෂ පර්වත ආදී ලෝක විවහාරයේ තයත් වෙන දේශනා මෙබඳු දේශනා වැඩිපුරම විනය පිටකයේ සූත්‍ර පිටකයටත් අයත් වෙනවා ලෝක විවහාරයේ පිහිටන්නේ නැතිව ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අභිධර්මයේ සඳහන් දේශනා පරමත්ථ දේශනා වශයෙන් සලකනු ලබනවා සිත පිළිබඳ දේශනා බොහෝ විට සම්මුති පරමත්ත කියන මේ දේශනා ක්‍රම දෙකටම අයත් වෙලා තියෙනවා. අභිධර්ම පිටකයේ තියෙනවා පින්නතුනි සඳහන් වෙලා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටස් හතරක්. මේ කොටස් හතරෙන් සිත පිළිබඳව මූලික විස්තර වෙනවා අභිධර්මයේ. සිතන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තයයි. චෛතසික සිත්වල අසමාන සම්බන්ධයේ හේතු කොටගෙන සිත කොටස් 89කට ඒ වගේම තවත් ආකාරයකින් 128කට එකකට 121 ආකාරයකට බෙදෙනවා කියලා අභිධර්මයේදී සඳහන් කරලා තියෙනවා. මේ චෛතසික කියලා සඳහන් කරන්නේ පින්නතුනේ සිත මුල් කරගෙන උපදින සිතුවිලි. සිත හරියට උපමාවකින් කියනවා නම් කුණු කරගත්ත කසායක ජලය වගේ කියලා සඳහන් වෙනවා. ඒ හිතට උපමාවක් වශයෙන් දීලා තියෙනවා. ඒ කසායේ තියෙනවා පින්නතුනේ නොඑක් බෙහෙත් වර්ග. ඒ බෙහෙත් වර්ගවල රස චෛතසික වශයෙන් සඳහන් වෙනවා. දම්පියාවේදී මනෝපුබ්බංගමා ධම්මා යනුවෙන් සඳහන් වෙන්නේ සිතම ප්‍රදාන වෙන බව. මෙහි ධම්මා කියලා කිව්වේ චෛතසික. මේ අනුව කල්පනා කරලා බලනකොට පින්නත්නේ අපේ සිත හරියට උණු කරගත්ත කසායක් වගේ. කසායේ මූලිකම ජල පදාර්ථය තමයි සිත කියලා කියන්නේ. ඒ වගේම සිත තුල උපදින යම් යම් චෛතසික නැත්තම් සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි කොටස අර කසායේ උණු කරගත්ත කසායේ තියෙන බෙහෙත් රස වර්ග වගේ. යම් කිසි කෙනෙක්ගේ කසායකට බෙහෙත විස වුණොත් විස ද්‍රව්‍ය ඇතුළත් වෙලා තිබුණොත් ඒ කසාය කුජලයාට අපත්‍ය පිණිස අවැඩ පිණිස සිද්ධ වෙනවා බිව්වට පස්සේ. ඒ වගේම යම් කෙනෙකුට ඒ කසාය තුල තියෙන රස පදාර්ථ යහපත්ව සෞඛ්‍යයට ගැළපෙන විදියට තියෙනවා නම් ඒ බෙහෙත සෞඛ්‍යයට නිරෝගී සම්පත් ලබන්නට ගුණවත් වෙන්නට හේතුවක් වෙනවා. මේ විදිහට අපේ චෛතසික පිළිබඳව බැලුවම සිත මුල් කරගෙන පින්නතුනේ උපදින යම් යම් ධර්ම කොටස් කියලා අභිධර්මයේ විස්තර වෙනවා. අභිධර්මයේ සඳහන් වෙන චතුර්විධ චිත්තය පිළිබඳවද අපේ අවධානය මෙහිදී යොමු කරන්නට ඕන. ඒ අනුව සිතේ ඇතුළත් වෙලා තියෙන මේ දන්ත ගුත්ත රක්ඛිත සංයුත කියන ලක්ෂණ හෝ එහි විරුද්ධාර්ථය අඳුනගන්න පුළුවන් වෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් දැක්වෙන සිත් කාමේහි ඇලීම, රූපේහි ඇලීම, අරූප තෘෂ්ණාවේ ඇලීම, චතුර්විද රූප අරූප බව මෙයින් කියවෙනවා. ලෝක යන පදයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන ස්කන්ධ පහ දැක්වෙන. මේ උපාදාන ස්කන්ධ පහෙන් ඊතරවන ඊතර වූ චිත්තය ලෝකුත්තර කියන නමින් අපි විවහාර කරනු ලබන. මේ සිතුලි පුජ්‍යලේකුගේ යහපත පිණිසත් අයහපත පිණිසත් හැසිරවිය හැකි. යහපත පිණිස හැසිර වූ විට තමන්ටත් අනුන්ටත් අර්ථයක්ම යහපතක්ම ඇති කරවන අයහපත පිණිස යෙද වූ විට තමන්ටත් අනුන්ටත් පරිසරයටත් මෙලව පරලොව දෙකටම අයහපත පිණිසම හේතු වෙන යහපත පිණිස වගේම අයහපත පිණිස යොදවන මේ සිත පිළිබඳව කල්පනා කරනකොට පින්නතුනේ අපි පොඩ්ඩක් විමසිලිමත් වෙන්නත් ඕනේ මේ අයහපත පිණිස යෙදූ සිත පරිසරයට බලපාන්නේ කොහොමද කිය. මේ ගැන සලකනකොට අපට හැඟී යන්නේ පරිසරය මිනිසාට සම්බන්ධ වෙන්නේ කොහොමද කිය. ගස්වැල් පර්වත ඇලදොල ගංගා ආදී බාහිර පරිසරයේ ජීවත් වන මිනිසාට ඊටාම සමීප හිතවත් බවක් දක්වනවා. අපට අවශ්‍ය ජලය උපදින්නේ වනාන්තර නිකා. වනාන්තර විනාශ කිරීම නිසා ඇලදොල ගංගා විනාශ වී යන. එය එහි විපාක වශයෙන් කෘෂිකර්මාන්තයේට ජලය නැති වෙන. සතා සිව්පාවට ජලය හිඟකමින් විනාශ වී යන. පරිසරයේ ඇති සුන්දරත්වය නැති වෙන. වාතයේ දූෂණය වෙන. පරිසරයේ කාන්තාරයක් බවට පත් වෙනවා. පරිසරයේ මේ විනාශය උදාවන්නේ මිනිසාගේ සිතේ සංවර බවක් නැතිකම නිසා. කැලේ ගස් ටික කපලා විකුණලා මුදල් ඉපයීම තමන්ගේ එකම සිතුවිල්ලක් කරගන්නේ අධික තෘෂ්ණාව තියෙන මිනිස්සු. ඉන් තමන්ටත් අනෙක් අයටත් පරිසරයටත් වෙන හානිය ගැන හිතන්නේ නැහැ. නාගරික පරිසරයේ දිහා බැලුවම් කානු ඇල මාර්ග මිනිසාගේ දූෂිත චිත්තය නිසා විනාශ වී ඇති ආකාරය හොඳින් දකින්න පුළුවන්. වැහි කාලයේත ගම් වතුරෙන් පරිසරයම යටවේ. පොලිතින් අනිසි ලෙස භාවිතයෙන් මිනිසාට පමණක් නොව අනෙකුත් සත්ව ප්‍රජාවටද හානි වෙනවා. සමහර අය තම නිවසේ කුණු පොලිතින් මල්ලකට දමා ඒ ජලය බැස යන කාණු වලට දමන. ඒවා හිරවි ජල මාර්ග උතුරා ප්‍රදේශේම අපවිත්‍ර වෙනවා. තමන් පාවිච්චි කරන වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය ඇල මාර්ග වලට හරවන. මෙබඳු ක්‍රියා රහසේ කළත් ප්‍රසිද්ධියේ කළත් පරිසරයට හානි කිරීම. එහි ප්‍රතිඵලයක් වශයෙන් උරුම වෙන්නේ මිනිසාට ඩෙන්ගු බරවා වැනි රෝගවලට ගොදුරු වීම මිනිසාගේ නොතැමුණු සිතුවිලි මගින් කරන මේ ක්‍රියා නිසා බලන්න පින්නතුනි පරිසරයට වන හානිය පරිසරයට වන හානිය නිසා මිනිසාටම පෙරලා ඒවා අනතුරු වශයෙන් ගමන් කරන ආකාරය යම් කෙනෙක්ගේ හිත දමණය වූ සිතක් වේනම් එබඳු මිනිසුන්ගෙන් සමාජයට වෙන්නේ පරිසරයට වෙන්නේ හිතවත් බවක් හිතකාමී බවක් දමනේ නොවූ සිත නිසායි මේ සියලු විනාශ වෙන්නේ පුජ්‍යලේකුගේ සිත සංවර කළ යුත්තේ කුඩා කාලයේ ඉඳලා ඒ සඳහා පාසල ආගමික ස්ථාන වැඩිහිටි සමාජයේ මගින් විශාල මෙහෙවරක් කරන්න පුළුවන් කුඩා දරුවන් අඹ ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් කෑපසුව එහි ලෙල්ල පාරට දැමීමෙන් වන හානිය කුඩා කාලයේදීම දැනුවත් කළොත් ඒ ළමයා ඒ වැරැද්දෙන් ජීවිත කාලයටම මිදෙනවා. කෑම උතාගෙන යන කොළ වර්ග නොයෙක් කොළ වර්ග තියෙනවා ඒවා කාලා බීලා කුණු දමන තැනකට ඒ ස්ථානයක දමන්න පුරුදු කළොත් ටොපියක් කෑවම ටොපිකොලය ඒ කුණු දමන ස්ථානයකට දමන්නට පුරුදු කළොත් ඔහු මොනතරම් යහපත් පුරවැසියෙක් වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්නත් මේ සියලු කටයුතු වලට මුල අපේ හිත හිත පිරිසිදු නම් පරිසරය පිරිසිදුව තබා ගන්න පුළුවන් පරිසරය පිරිසිදු නම් එහි ජීවත් වන මිනිසා හා අනෙක් ජීවීන් නිරෝගිමත් වෙනවා මේ ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. අපේ ධම්මපද පාළියේ තියෙනවා පින්නතුනේ වර්ග 26ක්. එහි දැක්වෙනවා තුන්වෙනි වර්ගයේ චිත්ත වර්ගය කියලා කොටසක්. මේ වර්ගයට ગાථා 11ක් අයත් වෙනවා. ඒ ගාථා 11න්ම කියවෙන්නේ පින්නතුනේ සම්මුති ලෝකයේ සිදුවීම් මුල් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව කරුණු ඉදිරිපත් කළා තියෙන ආකාරය. මේදි අපේ සිහියට නැගෙනවා බාගිනේය සංගරක්කිත හාමුදුරුවන්ගේ කතාව. අපේ පින්නතුන්ට ඒ කතාවත් කාල වේලාවේ හැටියට කෙටියෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි. පින්වතුනි සවැත් නුවර හිටියා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බාගිනේය සංඝරක්කිත කියලා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරන්ට මේ නම ලැබුණේ පුදුම ක්‍රමයකට. ඒ හාමුදුරන්ගේ නම සංඝරක්කිත හාමුදුරු. බාගිනේය කියලා කියන්නේ සහෝදරියගේ කියන අර්ථය. සහෝදරියගේ පුතා තමයි ඒ ගුරු හාමුදුරුවන්ගේ සහෝදරියගේ පුතා නිසා සංගරක්කිත හාමුදුරුවෝ මේ හාමුදුරන්ට නම තිබ්බ ගුරු හාමුදුරුවෝ බාගිනෙය සංගරක්කිත හාමුදුරුවෝ කිය. මේ හාමුදුරුවෝ පිටිසර ප්‍රදේශයකට වැඩම කළා වස් කාලයේ වස්වතලා වැඩ හිටිය. උන්වහන්සේට ලැබුණ පින්නතුනි අටරියන් වස්ත්‍රයකුත් හත්රියන් වස්ත්‍රයකුත් කටින පින්කම දවසේ පූජා වශයෙන්. ඉතින් මේ වස්ත්‍ර දෙකත් අරගෙන තමන්ගේ ගුරු හාමුදුරුව බලන්න පැවිදි වුණු පන්සලට වැඩම කළා. එතකොට ගුරු හාමුදුරුව වැඩ ඉන්නවා. උන්වහන්සේට අර අටරියන් වස්ත්‍රයේ පූජා කළා මේ බාගිනේය සංඝරක්කිත හාමුදුරුව. එහෙම පූජා කළාට පස්සේ අර ගුරු හාමුදුරුව වෙන තුනේ රහතන් වහන්සේ නම. සියලු කෙලෙස් ප්‍රහීන කළා තියෙන නිසා ආශාවන් වලින් ඈත් වෙලා ඉන්න නිසා උන්වහන්සේ අපිස් ජීවිතයක් ගත කළ නිසා අර පූජාව පිළිගත්තේ නැහැ තමන්ගේ බෑනනු හාමුදුරුවන්ගේ වාගිනේය සංගරක්කිත හාමුදුරුවන් දැන් සංගරක්කිත හාමුදුරුවන්ට ලොකු කලකිරීමක් ඇති වුණා ගිහි පක්ෂයෙන් මගේ මාමා අම්මගේ සහෝදරයා පැවිදි පක්ෂයෙන් මගේ ගුරුවරයා ඒත් මම කළ පූජාව මේ හාමුදුරුව පිළිගත්තේ නෑ ඇයි මෙහෙම වුනේ කිය. කල්පනා කර කර ගුරු හාමුදුරුවන්ට දැන් ආසනයේ ළඟ හිටගෙන ඉඳගෙන වටාපතෙන් පවන්සල. වටාපත කියන්නේ මේ වගේ එකක් හාමුදුරුව පාවිච්චි කරන පවන්සලන්නට පාවිච්චි කරන උපකරණය. එහෙම පවන්සලසල ඉන්න අතරේ දැන් මේ හාමුදුරු බාගිනේය සංගරක්ිතහාරෝ කලකිරීලා මේ ගුරු හාමුදුරුවොත් ඒක කල්පනා කරනවා මට දැන් පැවිදි කමේ ඉඳලා වැඩක් නැහැ. ගුරුහාඳුරෝ මගේ පිරිකර පූජාවක් දෙන්නේ නැහැ. ඒ නිසා මම සියල්ල අත්හැරලා සිවුරු ඇරලා ගිහියෙක් වෙනවා. ගිහියෙක් වෙලා පින්නතුනේ ජීවත් වෙන්නට ක්‍රමයක් නැති නිසා මේ අටරියන් වස්ත්‍රේ විකුණන. විකුණලා සල්ලි හොයාගෙන මම එළු දෙනක් ගන්න. එළු දෙනක් අරගෙන එළු දෙන පැටව ගැහුවට පස්සේ ඒ පැටව ටිකත් පින්නතුනේ විකුණලා මුදල් හොයාගෙන ටිකෙන් ටික ඊට පස්සේ කල්පනා කරනවා දැන් මම මීළඟට කරන්නේ කරෙට්ටයක් ගන්න. ඒ කාලේ හැටියට අද වගේ කාර් ඒවා මේවා තිබුණේ නැහැ නිසා කරෙට්ටයක් ගන්නවා කිය. කරෙට්ටයක් අරගෙන විවාහයකුත් වෙලා දරුවෙක් ලැබුණාට පස්සේ නෝනායි මමයි දරුවයි තුන්දෙනා එක කරෙත්තේ නැගලා යනවා ගුරු හාමුදුරුව බලන්න පන්සලට. ඔහොම යනකොට අතරමඟදී නෝනගේ මොකක් හෝ ප්‍රමාදයකින් දරුවා බිමට වැටෙනව කරත්තේ. ඒ නිසා මේ මේට පස්සේ මොකද කරන්නේ මේ පුජ්‍යලයා අතේ තිබුණු කෙවිත කියලා හිතාගෙන කෙවිතෙන් ගහනවා නෝනට දඬුවමක් වශයෙන් කළ වැරැද්දට. දැන් තවම සිවුරල් නැහැ පින්නතුනි. බාගිනිය සංගරක්ෂිත හාමුදුරුව මේ හිතන්නේ මනෝලෝකයක ඉන්න. ගුරු හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් නිසා උන්වහන්සේට පේනවා මේ කළ ක්‍රියාව මොන හේතුව නිසා සිද්ධ වුණාද කියලා පහර වැදෙන ගුරු හාමුදුරන්ගේ හිසට. ඊට පස්සේ ගුරු හාමුදුරුව අහනවා බාගිනිය සංගරක්ෂිත ආරංගෙන් සංගරක්ෂිත නෝනටේ කියලා හිතාගෙන ගැහුවේ මට නේද කියලා. ඔන්න පින්නතනි ඊට පස්සේ තමයි සංගරක්කිතහාරෝ පියවි ලෝකයට ආපහු මේ සිතුවිල්ලෙන් ඊට පස්සේ සංගරක්කිතහාර විශාල ලැජ්ජාවක් ඇති. විශාල ලැජ්ජාවක් ඇති වෙලා උන්වහන්සේ කල්පනා කරනවා දැන් නම් මහානකම ඉඳලා වැඩක් නැහැ ගුරුහාමරන්ගේ මූණ බලන්නත් බෑ සිද්ධ වෙච්ච දේ. ඒ නිසා මම සිවුරු ඇරලා ස්ථිර වශයෙන්ම යනවා යන්නට ගිහියෙක් වෙලා ගෙදර යන්නේ ඔහොම කල්පනා කරගෙන දැන් සිවුරු වරින්නට යනකොට අනෙක් හාමුදුරුවෝ ජේතවනාරාමයේ ඉඳපු එකතු වෙලා බාග්නේය සංඝරක්කිතහාරෝ අල්ලගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවෝ සිවුරු වරින්නට යන්නයි මේ සූදානම්. ඒ නිසා අපි ඔබ වහන්සේ ළඟට එක් කරගෙන ආවයි. ඒ වෙලාවේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සංඝරක්ෂිතාවරණින් ඇත්තද මේ කාරණේ කියලා විමසලා අර ධම්මපදයේ තියෙන එක ගාතාවක් සඳහන් කරනවා පින්නතුනේ දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං කියන මෙන්න මේ විදිහට මේ ගාථාවේ තේරුම අපේ සිත පිළිබඳව විග්‍රහයක් කරන ගාථාවක් මෙන්න මේ විදිහේ තේරුමක් තියෙන. දුරං ගම දුරට යන ඒක චරං තනියම හැසිරෙන අසරීරං ශරීරයක් නැත්තා වූ ගුහාසයන් ගුහාවක පවත්නා වූ චිත්තං මේ සිත යම් කෙනෙක් සංයමෙස්සන්තේ සංවරෙහි පීඨවයිද ඔව්හු මාරයාගේ බැම්මෙන් මිදෙති මේ දේශනා අවසානයේ බාගිනේය සංඝ රැකිතාරුව පින්නතුනි අමා මහ නිවන් සම්පත් අවබෝධ කරගත් බලන්න පින්නතුනි අපි මෙතෙක් වෙලා හිත පිළිබඳව කතා කළා ඒ හිත කියන්නේ මොකද්ද ඒකට ශරීරයක් තියෙනවද ඒ වගේම පාටක් තියෙනවද නැද්ද ආදී කරුණු හොයලා බැලුවේ නැහැ. ඒකත් මේ අවස්ථාවේම කෙටියෙන් හෝ දැන ගැනීම වැදගත්. දුරංගමං ඒකචරං යන මේ ධම්මපද ගාථාවට දම්පිය අටුවාව විස්තර කරනවා පින්නතුනි මෙන්න මෙහෙම. හෘදය වස්තුව ශරීරයේ දෙතන මැද පිහිටා ඇත. එය රන් පියුමක පිටපැත්තේ වර්ණයට සමානයි. පිටතින් වටය ඇතුළතින් වැටකොළු ගෙඩියක හැඩය ඇත එහි යට දොඹ ඇටයක් ඇතුල් කළ හැකි තරමේ සිදුරකි එහි අඩපතක් පමණ ලේ ඇත ඒ ලේ ඇසුරු කරගෙන සිත පවති මෙහි පින්නතුනේ අඩපතක් කියන වචනේ අපේ පින්නතුන්ට තරමක් නොතේරෙන්න පුළුවන් සිංහල කසායක් ලියන වෙද මහත්තයා පින්නතනේ පත අට එකට සිඳුවා බොන්න කියලා ලියන. පත අට කියන්නේ කාල් අටක්. කාල් අට කියන එක තේරෙන්නේ නැත්නම් අපේ පින්නතුන් කසාය උණු කරනකොට කාල වෙනුවට පාවිච්චි කරන්නේ අඬු කෝප්පය, පීරිසි කෝප්පය. එතකොට මේ පීරිසි කෝප්පයකට අල්ලන වතුර ප්‍රමාණය තමයි පතක් කියලා කියන්නේ. ඒ පීසිකෝප්පයකට අල්ලන වතුර ප්‍රමාණයෙන් භාගයට කියනවා අඩපතක් කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අඩපතක් කියලා කියන්නේ අන්න එච්චර ප්‍රමාණය. තවත් විස්තර කරන අටුවාවේදී අඩපතක් කියන එක පෙන්නතුනේ හරියට මේ අල්ලේ ඇඟිලි ප්‍රමාණයට ගන්න පුළුවන් වතුර ප්‍රමාණයක් වගේ කිය. අන්න ඒ නිසා අපේ සිත කියන්නේ අන්න අර අඩපතක් පමණ ලේ ප්‍රමාණයක් රැඳිලා තියෙන හෘදය වස්තුවේ යට කොටසේ රැඳිලා තියෙන ලේ ධාතුව මුල් කරගෙන ඇතිවන සිතුවිලි පරම්පරා. ඒක මොළයට ගමන් කළා මොළයත් සම්බන්ධ කරගෙන ඇතිවෙන ශක්තිය තමයි චිත්ත ශක්තිය කියලා කියන්නේ. ඒ ශක්තියේ කුඩා කුඩා කොටස් වලට අපි කියනවා චෛතසික කියලා. ඉතින් මේ අනුව බැලුවා මේ හිත පාලනය කරගත්තොත් කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් පාලනය කර නොගත්තොත් පින්නතුනේ කෙනෙකුට හිත නිසාම තව තවත් සංසාරේ දික් කරගන්නත් පුළුවන්. අපේ පින්නතුන්ට මේ හිතේ දූෂණය පිළිබඳව චිත්තෝපක්ලේශ ධර්ම කියලා සංයුත්ත නිකායේ වත්ථූපම සූත්‍රයේ දැක්වෙන කරුණු 16ක් තියෙනවා. ඉතින් මේ 16 විස්තර කරන්න කාලයක් අපිට නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව ආශා කරන පින්නතුන්ට ඒ පිළිබඳව කියවන්න පුළුවන් ග්‍රන්ථයක් පිළිබඳව මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට කැමැතියි. රේරුකානේ චන්දවිමල නායක හඳුරෝ ලියලා තිනවා පින්නතුනේ චිත්තෝපක්ලේශ ධර්ම කියලා ග්‍රන්ථයක්. ඒකේ මුලින් සඳහන් වෙනවා වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කිය. කුඩා පොතක්. මේ පොත කියවන්න පුළුවන් පින්තුන්ට මේ චිත්තෝපක්ලේශ ධර්ම නැත්තම් අපේ හිතය අපිරිසිදු කරවන නරකට හරවන අවැඩට හරවන තමන්ටත් පරිසරයටත් අනුන්ටත් හැම දෙනාටම විනාශය ඇති කරන ඒ අපිරිසිදු සිතුවිලි පිළිබඳව කරුණු දැනගන්නට පුළුවන්. ඒ කරුණු 16 පමණක් කෙටියෙන් සඳහන් කරන්නම්. අවිජ්ජා, ව්‍යාපාද, හෝද, උපනාහ, මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා සාඨේය තම්බ සාරම්භ මාන අතිමාන මද පමාද කියලා මේ කරුණු 16 විස්තර වේ. ඉතින් මේ කරුණු 16න් පින්නතුනි නවගාත වස්තුයෙන් හටගන්නා චිත්ත ව්‍යාපාදය කියලා දක්වනවා. දසභාග වස්තුන් නිසා ක්‍රෝධය හට ගන්නවා. නැවත් නැවත හත ගන්න ක්‍රෝධය නිසා උපනාහය කියන චිත්තෝපක්ලේශය ඇති වෙනවා. ಗುಣ මකුකම මක්ඛය කියලා සඳහන් වෙනවා. ගුණවතුන් හා Taman සමකොට සිටීම පලාශය කියලා සඳහන් කරනවා. අනෙක් අයගේ සම්පත් නොයවසන සුළු බව ඉස්සා නමින් හඳුන්වනවා. Tamanගේ සම්පත් අනුන් කාබී සතුට වෙනවා දැකලා ඇතිවෙන නොයිවසීම. ඒකට කියනවා මච්චරිය කියලා. තමන්ගේ වරද සංගවා ගුණවතුන්සේ පෙනී සිටීම මායා නමින් හඳුන්වනවා. නැති ගුණ දක්වන කෛරාටික බව සාඨේය නමින් හඳුන්වනවා. ධර්මයට නොනැඹෙන තදගතිය තම්බ නමින් දක්වලා තියෙනවා. අනුන්කල දේට වැඩියෙන් කිරීම සාරම්භයයි. ජාත්‍යාදීන් ඇති කරගන්නා වූ මානය මානයේ වශයෙන් දක්වන අතිශයින් තමන් ගැන උසස් කොට සිටීම අතිමානය කියලා දක්වන ජාත්‍යාදී වශයෙන් ඇති කරවන සිතුවිලි මදය පංචකාමයේ සිත ඇලීම ප්‍රමාදය මෙන්න මේ විදිහට මේ චිත්තෝපක්ලේශ ධර්ම 16 කෙටියෙන් දක්වන්න පුළුවන් මේට වඩා පින්නතුනේ අපිට කාලය ඉතුරු වෙන්නේ මේ පිළිබඳව විස්තර ගන්නත් අපේ පින්නතුන් අපේ ධර්මදේශනාවේ සූත්‍ර පාඨයට අනුව කල්පනා කළොත් සංවර කරගත යුතු සිතේ තියෙන අංග කීපයක් දන්ත ගුත්ත රක්ෂිත සංඋත කියන ක්‍රම වශයෙන් ඉදිරිපත් කළා අපේ බණහන පින්නතුනොත් තමන්ගේ හිත দমনය කරගන්න තමන්ගේ හිත පාලනය කරගන්න පාලනය කරගත්ත හිත තමන් ආරක්ෂා කරගන්නට එවැගේම ඒ සිත සංවරව පාත්වා ගන්නට කල්පනා කළොත් මේකයි අපට නිවන් දකින්නට තියෙන ඊටාම ඉක්මම් මාර්ගය යම් සිතක් දන්ත නොවේ නම් අදන්තයි ගෝපිත නොවේ නම් අගෝපිතයි රක්කිත නොවේ නම් අනාරක්ෂිතයි සංගූත නොවේ නම් අසංගූතයි. අපි ජීවත් වන සමාජයේ මේ බඳු විවිධ සිතුවිලි මත ක්‍රියා කරන චරිත අපට හමු වෙනවා. අදන්ත සිතක් ඇති මිනිසයා යක්ෂයෙක් වගේ ක්‍රියා කරනවා. ඔහුට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ. මිනිහා මනුස්ස රූපයෙන් හිටියත් අදන්ත චිත්තය නිසා ක්‍රියාත්මක වෙන්නේ යක්ෂ චරිතයක්. ඇතැම් විට විවිධ චිත්ත ලක්ෂණ නිසා එකම චරිතයේ තුල යක්ෂ, പ്രേත, භූත, මිනිස් වගේ චරිත පෙන්눔 කරනවා. ප්‍රත්‍යඥ ගතිය නිසා අපේ චරිතවල මේ ලක්ෂණ මතුවෙන්නේ. මේවා නැති කර ගැනීමට අපිට සිතේ සංවරය අවශ්‍ය වෙනවා. සිතේ සංවරය ඇති මිනිසයා පේන්නේ හරියට බෝධිසත්වයෙක් වගේ. බෝසත් චරිතයක් ලබන තැනැත්තා ලබන අසීමිත චිත්ත සුවය වෙනත් අයෙකුට ලබන්න බෑ. මේ නිසා අපි හැම දිනාම උතුම් නිවන් සුවේ ලබන්නට සිතේ සංවර බව තැම්පත්කම ඇති කරගන්නට ධර්මානුකූලව අදිටන් කර ගනිමු ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා එම ධර්මදේශනාව පවත්වනු ලැබුවේ රාජකීය පඬිත ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික අතිපූජනීය පුවක්ගහේනේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ